ડોક્ટર අරුන්දති මහත්මිය ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා ටික කාලෙකින් ඔබ සම්බන්ධ වුණේ නේද? <laughs> එහෙමයි ස්වාමීන් වහන්සේ දෙකක් විතර සම්බන්ධ වෙන්න බැරි අවසරයි ස්වාමීන් වහන්සේ මේ මගේ ප්‍රශ්නේ දැන් ස්වාමීන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රයන් අපිට නිතරම මතක් කර දෙන දෙයක් තමයි මිනිස් ජීවිතයේ අර කන කැස්පෑවෙක් අවුරුදු 100කට වරක් මුහුදේ උඩට ඇවිල්ලා වියසිදුරකින් අහස දකිනවා වගේ කලාතුර කලාතුරකින් ලැබෙන දෙයක් කියලා. ඉතින් ඒක හරියට මතක තියෙනවා අපිට නිතරම. ඉතින් ජීවිතයේ අග කාලේදී වගේ දැන් උදාහරණයක් වශයෙන් ගිහි ජීවිතය ගත කරනකොට අපිට තියෙන වගකීමක් තමයි දැන් අපේ ළමයින්ගේ අවශ්‍යතාවයන් ඒ ලොකු වගකීම් නැති වුණත් දැන් ඒගොල්ලන් විදේශගත වෙලා ඉනකොට ස්වාමීන් වහන්සේ අපිට යන්න වෙනවා සමහරලාට. ඉතින් ඒ ගියාම ශ්‍රී ලංකාවේ තියෙන ආభాෂෙම වේලාව වෙනස් වෙනවා. දැන් ස්වාමීන් වහන්සේගේ බණක් අහන්න උනත් මෙහි හතට අහන එක එහෙ පාන්දර හතර වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි නැගිටලා අහනවා. ඉතින් ඒ වුණාට මට දැනුණ දෙයක් තමයි ස්වාමීන් වහන්සේ එහෙම ගියාම අපි ඒ රටේ ආభాෂයට පුහුණු වෙන්න වෙනවා. මොකද යම් යම් කිසි කියන්නේ අපි විශේෂයෙන්ම ගිහි ජීවිතය ගත කරන නිසා ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ දැන් අපි නිවීම සඳහා කියලා කරනව නම් දෙයක් දැන් එහෙම යන්න වුණාම ඒ අවශ්‍ය දේවල් සිහි කල්පනාවෙන් කරලා බැඳීම් ඇති කරගන්න නැතුව පුළුවන් තරම් හොඳට කරලා ඒ කාලේ එතන ඉඳලා ආපහු එන එකද ස්වාමිනාස ඊට වැඩි දෙයක් අපිට කරන්න පුළුවන්ද කියන්නේ මට හිතුණා කාලේ සමහර වෙලාවට නාස්ති වුණා කියලා මොකද නිකන් ඔහේ දැන් විශේෂයෙන්ම සූර්යග්‍රහණයක් තිබ්බනේ ස්වාමිනාස ඒතර මට ඒක බලන්න විශේෂ ආසාවක් තිබුණේ නැහැ. ඒකයි ඔස්ටින් කියන නගරය හරහා හොඳින් පේනවා ස්වාමිනාස ඉතින් ඒක බැලුවේ නැහැ කියලා දැන් ළමයින්ට හරි දුකයි. දැන් මම මේක ගැන මෙච්චර මේ බලන්න හැ කියලා පැනගෙන විදුරට බැලලා පින්තූර අරගෙන ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිට කොහොමද දැන් ඒ වගේ දේවල් අපි ඒ යුතුයකම් අපෙන් වෙන්න අවශ්‍යයිනේ ස්වාමීන් වහන්සේ මට බෑ මම මේ නිවන් මාර්ගේ යනවා කියලා දැන් අපි ඒකත් හරියට කරන්නේ නැත්නම් බෑනේ ස්වාමීන් වහන්සේ ඒක වැඩියෙන් හොඳට කරගන්න ඔබ වහන්සේ යම් ප්‍රායෝගික මඟ පෙන්වීමක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ආ ඊටම හොඳ ප්‍රශ්නයක් ඔබතුමී ඇහුවේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ಗುಣධම් වඩන්න පතිරූප දේශයේ සුදුසු ප්‍රදේශ සුදුසු මෞප්‍ය ඊළඟට නිරෝගිකම සුවදායක බව පරිවාර සම්පත්තිය එතකොට ධනය මේ වගේ මේ හැම පැත්තම තියනවා නම් හොඳයි. හැබැයි සමහර අවස්ථාවල අපට ඔය ඔක්කොම එකට ලැබෙන්නේ නැහැනේ සමහර ඒවා අඩු වෙනවනේ. ඒ අඳුනකොට අපි හිටියොත් එහෙම අර අච්චුව තුලම හිටියොත් මේවා තියෙන්න ඕන ಗುಣධම් වඩන්න. මේවා නැතිනම් ಗುಣධම් වඩන්න බෑ වගේ තැනක හිටියොත් එහෙම අපි හිර වෙනවා. තමයි අර අපි හැමතිස්සෙම කියන්නේ මේ උපාය කෞශල්‍ය යනු ස්ථානෝචිතව සහ අවස්ථාවෝචිතව බාධක හඳුනාගෙන දුරු කිරීමත් එතනට ගැලපෙන සාධක හඳුනාගෙන පතු කර ගැනීම. ඒක තමයි උපාය කෞශල්‍ය. එතකොට එහෙම හඳුනාගත්තන් පස්සේ අපට යමක් අහිමි වෙනවා නම් ඒ අහිමි වීම අපට නිර්වාණගාමිනී මාර්ගයට සාධකයක් කරගන්න තරම් අපි දක්ෂ වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් මෙහෙම. දැන් ඔන්න අපි හිතමු පෝය 12ටම සිල් සමාදන් වෙනවා කියලා යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. දැන් පොයේ කීපයක් සිල් සමාදන් වෙනකොට ඔන්න එක පොයක පන්සලට යගන්න කියන්නේ දරුවා සනීප නැතිලා මොන පුරා විනිවිදිය සනීප නැතිලා දැන් බලා ගන්න ස්පිරිතාලේ අරන් යන දැන් පටලැවිලි ගොඩයි දැන් කොහොම මේ தත්ත්වේ දාලා අර සිල් සමාදන් වෙන්න යන්න බෑ දැන් ඒතකොට අදිෂ්ඨානය කඩා ගන්නවද එහෙම නැත්නම් යුතුයකම් පැහැර හරිනවා ඒ දෙකම සුදුසු නෑ එහෙම දැන් ඒතකොට පන්සලට යන්න බෑ ඉතින් මේ බඳු තැනකදී අපිට දක්ෂ වෙන්නට ඕනේ අපිට දැන් ගෙදර දරුවගේ වැඩ ටික කළා කියලා සිල්පද බිඳෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට උදේ පාන්දරින් නැගිටලා අද පොය දවසයි කියන කාරණේ සිහි කරගෙන රත්නත්‍රය සිහි කරලා අපිට සිල්පද ටික කියන්න බැරි නම් වාක්‍යයෙන් අද මම මේ අෂ්ටාංග සීලය සමාදන් වෙනවා කියලා චිත්තඅදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. අනුතරමින් මේ වාක්‍ය ටික කියන්නවත් Tamanට වෙලාව නැත්තම් එදා එදෙන වැඩත් එක්ක. එහෙම අදිෂ්ඨාන කරගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම අපිට දරුවා බලාගත්තයි කියලා කරන්න බැරි කමක් නැහැ. හොරකමින් වැළකීම, කාමමිත්‍යාචාරය, එහෙම නැත්නම් බ්‍රහ්මචර්යාවෙහි යෙදීම, මුසාවාදයෙන් වැළකීම, මද්යපානයෙන් වැළකීම, විකාල භෝජනයෙන් වැළකීම කියන එකේදී අපිට මොනවා හරි ආහාර ටිකක් දවල් ඉර හැරෙන්න ඉස්සලා අනුභව කරන්න සකස් කරගන්නවා අනිත් ටික උස්සාසන මහසන මල්ගන්ධ සූඳ විලවුන් දැරීම නැටුම් ගැන් ඒතර මේ සියල්ලෙන් අපිට පරිස්සම් වෙන්න පුළුවන් එතකොට දැන් හැබැයි අපි අච්චුවක හිටියොත් අද පොය දවසේ පන්සල් යන්න ඕන සිල් ගන්න දැන් මට අද පන්සල් යන්න බැරි වෙච්ච නිසා අද සිල් ගන්න නැහැ. එතකොට ඒ අච්චුව තුලම හිටියොත් එහෙම අපි අර යුතුයකම් වගකීම් වලට ද්වේෂ කර කර ගැටි ගැටි හැපි හැපි ඉන්නව ඇරෙන්න අර අවස්ථාවෙන් අපට යෝග්‍ය ප්‍රයෝජනෙ ගන්නට බැරි එතකොට අපට අලාභයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි එක පැත්තකින් සැලසුම් කරගන්නට ඕන අපිට යම් යම් දේවල් තියෙනවා නම් හොඳයි. ඒව නැතිනම් තියෙන තත්වයෙන් අපි කොහොමද උපරිම ප්‍රයෝජන ඊට පස්සේ අපි බලමු ඔක්කොම කන පිට යන මොකක්වත්ම නැතුව. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ ඒක බරපතල අකුසල විපාකයක් නම් ඒ අකුසල විපාකය අපි කොහොමද අපේ ජීවිතයට පොහොරක් කරගන්නේ? එතෙන්දි කොහොමද ඉවසන්න පුරුදු වෙන්නේ? එතෙන්දි කොහොමද දරා ගන්න පුරුදු වෙන්නේ? එතෙන්දි කොහොමද අපි ප්‍රඥාව පුහුණු කරන්නේ? එතකොට එතනදී කොහොමද අපි සිහිය පවත්වාගන්නේ? ඒ ටික පවත්වන්න ආයේ කවදාවත් ඒ වගේ කටුක අවස්ථාවක් අපට සසරේ කල්ප ගානකින්වත් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මේක ස්වර්ණමය අවස්ථාවක්. කටුක අවස්ථාවේදී අපේ මනස ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියලා හඳුනාගෙන පුහුණු කරන්න. ඒතකොට හැමතිස්සෙම අපි අර අපේ මනසත් එක්ක ගනුදෙනු. ඒ කියන්නේ සතිය. සතිය කියලා කියන්නේ බාහිර අරමුණ වගේ මගේ මනස කොහොමද ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ? මේ දෙකත් එක්කලා අපි සැලකිල්ලෙන් ඉන්නවා නම් අපිට කොයිම අවස්ථාවකවත් බාධකයක්වත් ප්‍රශ්නයක්වත් අර්බුදයක්වත් කියන தත්වෙන් ඇද වැටෙන්නේ නැතුව එන එන ඕනම தත්වයක් අපිට විදර්ශනාව සඳහා ගුණ නුවණ වඩන්නට යොදා ගන්නට පුළුවන්. අනිත් කාරණේ තමයි අපි කල යුතු දේ හරියට තේරුම් ගත්තාම දැන් අර මං කිව්වේ එකයි නිවන් දැකීම යන කෙලස් නැසීමයි කියන කාරණේ හරියට තේරුම් ගත්තාම ඒ කෙලස් නැසීම කියන තැන අපි ඉන්නකොට අපට ලෝකයට උචිත විදිහට පවතින්නට බැරි වෙන්නේ දැන් අපි හිතමු ඔබතුමියට ඒ සූර්යග්‍රහණය බැලීමේ කිසි අවශ්‍යතාවයක් නැහැ හැබැයි ඔබතුමියට පුළුවන්කම තියනවා දරුවන්ගේ හිත සතුටු කරන්න ඒගොල්ලොත් එක්ක ඉන්න එහාට ගියේ. එතකොට ඒගොල්ලොත් එක්ක ඉන්න ගිහිල්ලා වෙනම ලෝකයක ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න පටන් ගත්තොත් ඒ දරුවන්ට අනේ අම්මා ආවට එයා වෙනම ඉන්නේ. එයාට මෙහි හරියන්නේ නැද්ද දන්නේ අපරාධය අපි ගෙන. එතකොට ඒගොල්ලන්ට ලොකු අර්බුද ගොඩක් ඇති වෙනවා. ඒ නිසා අපි පුහුණු කරන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තන් පස්සේ ඒගොල්ලෝ සූර්යග්‍රහණය බලනවා නම් අපි එළියට බහැලා සූර්යග්‍රහණය බැලුවයි කියලා ඇහැට අමාරුවක් නැතිනම් මොන ප්‍රශ්නයක්වත් නැහැ. අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒක බැලුවා කියලා. හැබැයි අපිට මතක තියෙන්න ඕන අපි මොකද්ද කරන්න කියන්නේ. එතකොට අපිට මේ ප්‍රතිපදාව තුළින් අපේ ප්‍රඥා මූලික වැඩපිළිවෙලට අමතරව කරුණා මෛත්‍රිය පුද්දියුණු කරගන්නට පුළුවන් අනිත් අය සමග සහ ස්වභාවයෙන් ඒගොල්ලන්ගේ චිත්ත සන්තුෂ්ටියට බාධාවක් ඇති නොකොට දැන් අර මීට කලින් දවසක මනතුංග මහත්මයා අහපු ප්‍රශ්නකදී අපි කතා කළේ ඒ කියන්නේ සතිය සම්පජඤ්ඤය දිනු කරගෙන තමන්ගේ විමුක්තිය සඳහා තමන්ට ඍජුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් අනිත් අය ගැන මොකුත්ම අවධානයක් නැතුව හැබැයි එහෙමම පවතින්න බැහැ සමාජයේ. එතකොට අපිට සිද්ධ වෙනවා අනිත් අය ගැනත් හිතන්න. ඉතින් අනිත් අය ගැනත් හිතලා කටයුතු කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට පීඩා ඇති වෙන්නේ කොහොමද? ඒගොල්ලෝ සතුටු වෙන්නේ කොහොමද? එතකොට ඒගොල්ලන්ට ඒ ලැබෙන සන්තුෂ්ටි අධාර්මික එකක් නොවේ නම් ඒක ලබන්න ඉඩ සැලැස්වීම වරදක් නෙමෙයි. එතකොට අපේ හැසිරීම නිසා ඒගොල්ලෝ කනස්සල්ලටපත් වෙනවා නම් ඒගොල්ලන්ට ඇතිවෙන කනස්සල්ල දුරු කිරීම සඳහා මම ඒගොල්ලොත් එක්කලා එකතු වීම වරදක් නෙමෙයි මගේ හිත පරිහානියටපත් කරගන්න නැතුව. අනේ විදිහට දැන් දැනට අපි පුහුණු කරලා තැනින් අපිට තව මේක පුළුල් කරන්න පුළුවන්. දැන් ඔබතුමිය ඔබතුමියට වැටහෙන තරමින් ඉතා උත්සාහයෙන් මේ ගමන් මඟ පුහුණු කරනවා. ඒක ඉතාම ප්‍රශංසනීයයි. හැබැයි ඒක තව ඉදිරියට අරන් යන්න ඕන. අපි කොහොමද ස්ථානෝචිතව සහ අවස්ථාවෝචිතව? ඒ අපේ වැඩ පිළිවෙලෙන් තව කෙනෙකුට පීඩා ඇති වෙනද? පීඩා කළාට කමක් නැහැ. ඒගොල්ලන්ට යමක් දනවන්න ඕන. දැන් අපි හිතමු ඒගොල්ලන්ට යම්කිසි කම්පනයක්, ලැජ්ජාවක් ඇති කරලා, කලකිරීමක් ඇති කරලා ඒගොල්ලෝ හිතන්න පෙළඹෙව්වොත් තමයි ඒගොල්ලෝ මේ මේ අදාළ කාරණේ ගැන අවධානය යොමු කරන්නේ. අන්න එහෙම අදහසක් තියෙනවා නම් ඒගොල්ලන්ට පොඩි කලකිරීමක්, චිත්ත පීඩාවක් ඇති වෙන හැටියට හැසිරුණාට කමක් නැහැ. ඒ අයගේ සුබ සිද්ධිය සඳහා. හැබැයි එහෙම හේකුත් නැතිනම් ඒගොල්ලොත් එක්කලා මේ කෙටි කාලයකට අපි සුහදශීලී චාරිකාවක නම් යෙදිලා ඉන්නේ. එතකොට අපේ ප්‍රතිපත්තියත් රකින්න අතරතුරේ අපි උත්සාහ කරන්න ඕනේ ඒත් එක්කලා ජීවත් වෙන කාල සීමාව ඒගොල්ලන්ගේ සන්තුෂ්ටිය ඒක අධාර්මික දෙයක් නෙමෙයිනේ අම්මා අපිත් එක්ක ඉන්නවා අම්මා සතුටින් ඉන්නවා කියන කියලා ඒගොල්ලන්ට දැනෙන එක අපරාධයක් නෙමෙයිනේ එතකොට ඒ සන්තුෂ්ටිය ඒගොල්ලන්ට විඳ ගන්නට පුළුවන් හැටියට තමන්ගේ හැසිරීම රටාව පවත්වා ගන්නට අපට උත්සාහවත් වෙන්නට පුළුවන්. ඒක එතකොට අපේ සති සම්පජඤ්ඤයේ වගේම අපට අතිරේක කරුණා මෛත්‍රියක්, අතිරේක ස්ථානෝචිත ප්‍රඥාවක් අවදි වෙන්න ඒක හේතුවක් වෙනවා. එහෙමයි සවිනාත් හොඳට හොඳින් තේරුණා සවිනාත් ගොඩක් පිං දරුවන් සර්ණයි. දරුවන් සර්ණයි.